මොකද ජතේ අපරාධ මේ ලෙන්ජිනාට බනින්නේ. කොයිතරම් නරකද ඒක? ඒකනේ නම් බලන්නකො පොඩි අප්පුවාමි. පොඩි අප්පුවාමිට මම බොරුවක් කියනවේ. මේ මිනිහා එක දිග කාලා මට නම් දැන් තිත්ත වෙලා. මම තිත්තයි. එතකොට පොඩි අප්පුවාමිට පැණිරහයි. වහනවද දකකට? මේ මේ නිර්පරාධ මේ එක එක පද හදන හැටි මන් නම් දැන් තීරණය කරලා ඉවරයි දික් කතාවද වෙන්නේ. මුදලිතුමා අපේ ඇටි පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා කරනවාමයි. එහෙනම් ඔබ නිකන් ඇවිදින්නේ නෑ. පැණි මුලකුත් තරම් ඇවිදින් තියෙන්නේ. කාට දෙන්නද මේ පොඩිය විල්ලගේ යකෙක්වත් ගැහුවද? පැණි මුලක් නෙමෙයි ඔහෙට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා කිව්වා. කාටද? මටද ඉදිරිපත් කරන්නේ? කාටවත් නෙමෙයි. මුදලිතුමාට. ඇයි? මදයි මෙච්චර කල් අකුසල් ගෙව්ව ඔයත් එක දිග ගන්න ඇවිත් ඒ කොහොමද ඒ කොහොමද තමා එහෙනම් කියහන්කො ඉතින් අපිටත් අහගෙන ඉඳත් එක්ක මං වගේ පීති කතික් මනා දුටු වාදලු විරුති මෙන්දිනා මං කල පෙර පවතින්ගෙනා මට හිමි වුනේ මාළු මෙතමුණා වකුටු කුදී නොන්දි පයතියා ඉති කෙතට බැඳ පුලිස ඉපඹයා යසරුවට කුරල හැදි කලගුයා යාචකුම් මම කලනි යනවා දුටි net දෙකින් මම කලනි යනවා දුටි net දෙකින් යට ගියේ જાතියේ මාන් අතින් මම පර ආච්චිල මුත්තලාගේ පටන් අඹපත් වල ඇත අපේ වාසගම් ඉන්වලකින්නට සිටුනි නම් ඒ පිටින් ඇරුවයි අපේ ඒදිකං ඒ පිටින් ඇරුවයි අපේ ඒදිකං ගෙදර මාපියෝ රංකඳේ අවුරුද නුඹ රැවටුවේ මාලඳේ ඇටදේ පොටක් දෙන්නට සොඳේ ඉඟ පාඩුව පවසනු පිය බඳේ ඉඟ පාඩුව පවසනු පිය බඳේ එපමණයක කතා කරන්නේ දැන් විතරක් එනවා බොරුවට ආදරේ පෙන්වන්න. මෙතන බිබී ඇවිදිනවා මිසක් අපි ඉන්නවද මලාද කියලා බලන්න ගෙදර එන්නේවත් නැහැ. අන්න ළමයාට හිඹිරිස්සාව මුණ ඇදලා අසනීපෙන් යන් ගෙදර. ඉතින් උඹ ළමයා වේද මහත්තයා ළඟට එක්කන් ගියේ නැද්ද? එක්ක ගියා. ඉතින් මොකද උනේ? මේ වේද මහත්තයා කිව්වා ලෙඩ එකපාරටම සනීප කරන්න බෑ කියලා. ඉතින් කොච්චර කල් වෙදකම් කළාද? තුන් මාසයක්ම වෙදකම් කළා. මොනවද ඉතින් ඔච්චර කල් දුන්න බේ? ඔය පත් පාඩගම් කටුවල් බටු කටු කරෝසන තිපිලි ඔන්න ඔයාගේ බෙහෙත් જાති. ඉතින් සනීප වුණාද? සනීප වුණා තමයි. ඉතින් මොකද කොලේ? විද මහත්තයා කිව්වා මේ මටත් ඒ ඉඳගෙන තුන් මාසයක්ම බෙහෙත් ගන්නයි කියලා. මොනවා? එහෙනම් වෙද මහත්තයා ලෙඩේ ගැන හුඟක් සලකලා තියෙන පාටයි. අනේ ඕවනේ අපරාධ කියන්න බෑ. මේ ඒ වෙද මහත්තයා අපි ගැන හුඟා කරදර වුණා. ඉතින් මොනවද උඹට දුන්නු වේ? <laughs> මට මතක නැහැ. ඔය වැල්මි මුද්‍රප්පලං සූකිරි පැණි දොඩං රසකින්ද මී පැණි නෙල්ලි ඔන්න වගේ වේජාති. <laughs> නයි නරක නෑ දීලා තියෙන වේජාති. ඉතින් එව්වටවත් සනීප වුණාද ඒ ලෙඩේ? නෑ මේ ඔයාටත් බේත් වගේ අනියම කළා. මොනවා මට? ඔව් ඊට තමයි. යකාගේ වේද මහත්තයෙක් නේ වේද මහත්තයා. ඉතින් මටත් තුන් මාසයක් බේත් නියම කළාද? ඔව් ඒ වේද මහත්තයා කිව්වා ඒ වේද මහත්තයාගේ බෙහෙත් පත්තියන් වෙන්නේ ටිකක් කල් අල්ලනවලු. ඉතින් මං වෙනවට ඒ බෙහෙත් දීවේ මේ පොඩි අප්පුහාමිද? ඒ ජසයා වහනවද නැද්ද කට? නෑ නෑ මං කිව්වේ ඔය විදිහට. ළමයාට තුන් මාසයයි. ලෙන්චිනාට තුන් මාසයයි. මට තුන් මාසයයි. ඒ කියන්නේ නව මාසයක්ම බේත් අරගෙන ළමයාගේ හෙම්බිරිසා උනේ අනීප වුණාද නැද්ද කියලා. මේ නෑ මේ තවත් තුන් මාසයක් බේත් ගන්න කිව්වා. ඒ කාටද? ඇයි දෙයනේ ළමයාට. කොයි ළමයාට? අනේ මන් දන්නේ මේ මොන අහනවද කියලා. ඇයි දෙයනේ හෙම්බිරිසා උනේ හැදිච්ච ළමයාට. ආහා ඉතින් ඔය කොයි ළමයාට හරි ඉතින් මේ ඒකෙන් සනීප වුණාද? සනීප වෙන්නේ කොහොමයි? ඇයි? ඒ දෙයනේ ළමයා මලා. මොනවා? මලා? පෙර පවින් දිදදුම් ඇල්ලුවේ දෙහි කොලත් සම්බලා මතක නැතිව සිතට අලෙබලා හිතට දුක ඇතිවනම් මේ කඳුළු මෙතනෙලා මැරෙන්නට හමයා ආටදු ඇගිලා ඒ මේ අහපල්ලා උඹලා දෙන්නගේ මේ කෝලං හින්දා මෙතන කිසි වැඩක් කරෙන්නේ දැන් මුදලිතුමා එන්නත් ළඟයි ඉක්මන් කරලා ඉක්මන් කරලා මේ වැඩ ටික ඉවර කරපල්ලා. ඒක නෙමෙයි පොඩි අප්පහාමි අපිට පොඩි කරදරයක් සිද්ධ වෙලානේ. මේ ඉලව්ගයක් වෙලා. දැන් එව්ව ගැන කතා කරලා වැඩක් නෑනේ. ඇයි? දැන් තුන් මාස දාලා දීලා ඉවරයි. ආයෙත් පටන් ගත්තා. ඒකනේ නම් බලන්නකො පොඩියක් ස්වාමි. මේ මිනිහා එක කිසිම දෙයක් කරන්න බෑනේ. මේ එක මහාව ළමක්. යක්ෂ කතාවක් නෙමෙයි මේක ඇනි කියන්නේ. ඈ බං. මං කොහොමද අම්බලමක් උනේ? අම්බලමක් නෙමෙයි අවලමක් කිව්වා. ඒ ගමන තවලමක් ගැන කතා කරනවා. ඇත්තටම මේ ගෑන්ට නම් පිස්සු. තවලමක බඳින්න තමයි හොඳ. ඔච්චර දෙයක් තේරෙන්නේ නැතිකොට. නාත බලලා නාත බලලා උඹලා දෙන්න බෑ අඩදබරේ ආන්න බලාපල්ලා මුදලිතුමා මේ පැත්තට යහපත් වෙනවා විජහට විජහට ගනින්ලා පිරුවට ටික විකරම් කරන්නේ නැතුව ඇත්ත නේන්නම් මුදලිතුමා ආන් වඩිනවා පේනවා එහෙනම් අල්ලපංකෝ බම් මේ පිරුවට ටික ඉක්මනට මේ වැර ටික ඉවර කරන්න ඒ ජසයා ඔය කාටද ඔය කතා කරන්නේ වැරදුනා පොඩි අප්පුහාමි මං හිතුවා අපේ මේ සෙබර කොල්ලා කියලා හා හා ඉක්මනට ඉක්මනට මහනිරිඳු පනතින සිරි මඬුළු සරසන මෙන මුදලෙඳු මෙහි වඩින බලනු යුගනෙත් යුමා පැමදෙනා You. ආරච්චිලා දැන් මේ ස්ථානයේ වැඩ කටයුතු හැම මම හිතනවා දැන් ගාදුරට වැඩ කටයුතු අවසానයි කියලා. එහෙමයි මුදලිතුමා. දැන් නම් වැඩ කටයුතු අවසාන වේගනයි එන්නේ. තව ටික වෙලාවක් යනකොට සේරම සම්පූර්ණ කරගන්න පුළුවන් වෙයි. ඒ වුණත් මුදලිතුමා වියම් බැඳීමේ කටයුතු ඉක්මන් වෙන්නේ නැහැ. මොකද මේ ජසවිධානයේ ජසවිධානගේ පවුලයි මෙතන දබර කරගන්නවා මිසක් වෙන වැඩක් කරන්නේ නැහැ. අනේ හාමුදුරනේ මගේ මේ නේත්‍රා දෙකෙන් දැකලා තියෙනවා. මේ ආරච්චි මහත්තයා මං ගෙදර නැති වෙලාවට අපේ ගෙවල් පැත්තේ ගිහින් මේ ගෑන්ට පහදීගෙන ඉන්නවා. මොනවා කිව්වද යසයා? පස්වන් දහසක් බුදුවන්න පින් ඇති හාමුදුරනි. මේ මිනිහ කට ඇරියොත් කියන්නේ බොරු. දැන් සුමාන ගානක් වෙනවා. ගෙයක් දොරක් තියනවාද කියලා කිසිම කල්පනාවක් නැහැ. කට ගොන්න බීගෙන මේ එක එක තැන විචුන්න කී කියා පැල් ගහගෙන ඉන්නවා මිස ගෙදර එන්නේ නැහැ. ඉතින් මම මේ ආවේ මේ එයා හොයන්න එයාට මක් වෙලාද කියලා බලන්න. එයා කිව්වේ මේ මෙයාද? ඒයි ජාසයා. මේ අනිත් එක ඔබතුමා යහපත් වෙනකම් මම මේ හිතියේ මේ ගැන පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න මේ මිනිහගේ වෙනසක් වෙන්නවත් කියලා හිතේ තියාගෙන. හොඳයි හාමුදුරනේ. මං කියන්නේ ඇත්තක්ද බොරුවක්ද කියලා. ඔය ආරච්චි මහත්තයාගෙන් අහලා බලන්න. ඔය ඉන්නේ. මේ ආරච්චිලා මොකද කියන්න තියෙන්නේ මේක මේ බොරුවක්ද නැත්නම් ඇත්තක්ද? මේ මේ මොකද්ද මුදලිතුමා? මේ පැමිණිල්ල පැමිණිල්ලක් නම් මෙතන තිබෙන බව ඇත්ත තමයි. ඒක මටත් පේනවා. ඒ කාටත් පේනවනේ. ඒක නෙමෙයිනේ මං ඇහුවේ. බලන්න හාමුදුරනේ බොරුවක්ද කියලා. ආරච්චි මහත්තයාට මේක අහසද පොළොවද කියලාවත් තේරෙන්නේ නැහැ හාමුදුරනේ. <laughs> උඹ නිකන් ඉඳින්. ආරච්චි මහත්තයා දැන් අහසයි පොළොවයි දෙක එකට ගැට ගහයි. අවසර මුදලිතුමා මං හිතන්නේ මේ ප්‍රශ්නය කාටවත් විසඳන්න පුළුවන් තරම් එකක් නෙමෙයි කියලා. දැන් බලන්න එක්කෙනෙක් කියනවා මේක ඇත්තක් කියලා. අනිත් එක්කෙනා කියනවා ඒක නැත්තක් කියලා. ඇත්ත නැත්ත කරන්න හදනවා, නැත්ත ඇත්ත කරන්න හදනවා. ඉතින් ඇත්ත නැත්ත කිව්වත්, නැත්ත ඇත්ත කිව්වත් කවුරුවත් සතුටු වෙන්නේ නැහැ. අනිත් එක ඇත්ත නැත්ත වෙන්නත් නැත්ත ඇත්ත වෙන්නත් විදිහක් නැහැ. එම නිසා මුදලිතුමා මේ වාගේ ප්‍රශ්න ගැන කලබල නොවුණු තරමටයි වඩාත් හොඳ. <laughs> එහෙමයි හාමුදුරුවනේ. ඔව් මටත් තේරෙනවා ආරච්චිලගේ කියමන. දැන් ඉතින් ඒක හන්දා මේ කලකෝලහල අමතක කරලා දෙන්න එක හොඳින් ඉන්න බලන්න ඕනේ. තේරුණාද දසවිධානේ? එහෙමයි හාමුදුරනේ. තව ටිකකින් අපේ මේ නලු කීර්ති මහා රාජෝත්තමයන්න් වහන්සේ ප්‍රමුඛ රාජපිරිස මෙතනට වැඩම කරනවා ඇති. ඒ නිසා මෙතන ඉදිරි වැඩකටයුතු නිම කරලා අපි උන්වහන්සේලා පිළි අරගෙන ඒ උන්වහන්සේලා නියම කරපු විදිහට රැඟුම් දක්වලා විසවුන් වහන්සේගේ දුල දුක් සංසිඳවන්න කටයුතු කරන්න ඕනේ. තේරුණාද? එහෙමනම් ලෙන්චිනෝ මේ තේරමත් එක්ක අමතක වෙන්න කියලා. ඒ වගේම අපේ හාමුදුරුවන්ටත් ආරච්චි මහත්තයාට මේ හෙන්චටත් නෑ නෑ නෑ හෙන්චප්පු හාමිටත් ඒ වගේම මේ සභාවින්න සේරෝටමත් එක්ක සන්තෝෂ වෙන්න කියලා පොඩි පදයක් අල්ලලා අඩියක් දෙකක් තියහන්කෝ බලන්න. අදර වඩන රස මුතු බසු කියා තරුණ රැළ රවදම අදර දෙපියෝ යුරු නිතරම නටවති නෑ